හොරක් එනම් සාවධානයි. විශේෂයෙන්ම මේක මහ ප්‍රෝධින අධිපති වෙන ආකාරයේ කාල වේලාව සම්පූර්ණ පරිදි ඉතාම සංගදේශනා පිළිපැතින බලාපොරොත්තු ශාරීරික කෙටි දේශනාවක්. ඒ දේශනාව කෙටුවාට ඒ අනුව පිළිපැදීම තුළින් අතිවිශිෂ්ටතම ප්‍රතිඵල ලබන්නට පුළුවන් වෙනවා. මේ දේශනාව පාදක කරන්නේ ක්ලේශ සංගතිය කියන සූත්‍ර ආශ්‍රය කරගෙනයි. සංයුතන කායක ඒ සංයුත් කියලා තියෙනවා කොටසක් ඒකේ තියෙන සූත්‍රණය පස්සේ බලන්න. බුදුරජාණන් වහන්සේ දක්වනවා මේ පාඩයක්. යෝගිකේ රූපස්මින් සංගරාමෝ චිත්තක්ෂේසෝ උපක්ඛේසෝ යම් කිසි කෙනෙකුට සම් රූපයේ කෙරෙහි සංදරාගයක් තියෙනවා නම් කැන්දන්දේ කියන්නේ කැමැත්ත රාගය කියන්නේ ඇලීම මේ සංදරාගයක් තියෙනවා නම් චිත්තක්ෂේසෝ උපක්ඛේසෝ ඒක සිිතේ තියෙන උපක්ඛේස ධර්මය සිිතේ පිළිතුරු කරන ධර්මයක් යෝගිකේ වේදනාය සංග්‍රහෝ සිතස්සේසෝ පක්ඛේසෝ වේදනාව කෙරේ යම් කිසි ඇලීමක් බැඳීමක් සංනාවක් කැමැත්තක් තියෙනවා නම් ඒක සමාංගයේ සිට තුළ තියෙන උපක්ෂේෂ ධර්මයක්. යෝගිකේ වේදනාය සංග්‍රහෝ විදිහට තේරුම් කරනවා යෝගික්ඛේ සංඛාරේෂ චන්දරාගෝ යෝගික්ඛේ විඥානස්මි චන්දරාගෝ චිත්තස්සේස උපක්ඛේස යම් කිසි කෙනෙක් මේ චිත්තද සංඥාව කෙරෙහි සංස්කාර කෙරෙහි විඥාන කෙරෙහි යම් කිසි චන්දරාගයක් තියෙනවා නම් ඒක සිතේ තියෙන උපක්ඛේස ධර්මය සිත පිළිප කරන ධර්මය තාකිතියෙන් වචන දෙකක් පමණයි අපි කියන්නේ ඒ දවසේ නෑ කල්පනා කරලා ඉගෙන ගන්න ඕන පස්සෙ එතකොට අපේ රූපය කෙරෙහි තමන්ගේ සිතෙන් තමන් බලන්නට ඕනේ තමන්ගේ රූපය කෙරෙහි යන්නේමක් තියනවාද සංදයක් කැමැත්තක් තියනවාද කාගයක් නැත්නම් බැඳීමක් ඇලීමක් තිබෙනවා අනිත් බාහිර ලෝකයේ රූප පිළිබඳව කණයස් බලන්නේ නැති අදීවිෂ ජීවිතය පිළිබඳ ඇලීමක් තියනවාද බැඳීමක් තියනවාද සංදයක් කැමැත්තක් තියනවාද එහෙම තියනවා නම් තමන්ට තේරුම් ගන්නට පුළුවන් වෙන්න ඕනේ රූපයේ කෙරෙහි තමන්ගේ සිතේ චන්දරාගයක් තිබෙනවා කියන්නේ එහෙම තේරුම් අරගෙන මේ චන්දරාගය ඇති කරගෙන තියෙන්නේ කුමන කොයි වාගේ රූපයක් කියලාද කියලා කල්පනා කරනකොට තමන්ගේ මනිකත්තත් තමන්ට තේරෙන්නේ නැතෝනේ. නිරන්තරයෙන්ම මේ අනිත්‍ය කියන රූපයක් කියන්නේ මේ චන්දරාගයක් ඇති කරගෙන තිබෙනවා කියන කරුණ. දැන් පුංචි කාලයක් අවුරුදු 5කට 10කට විතර පුංචි කාලයක් හිටියා අවුරුදු 10ක කාලයක් හිටියා 15ක 20ක වගේ එහෙම දැන් එක එක යුග පව කරලා මේ ඇවිල්ලා තිබෙනවා. ඒ ඒ යුගයේ පැවති රූප ධම්ම රූපය ඒ කාලෙම නැති ගියා. මේ නැති කිය දෙයක් තමයි සම්පූර්ණයෙන්ම නිවි යන දෙයක් තමයි අපි මේ උපාදාන කරන්නේ ඒවා කෙරේ තමයි සංවේගයෙන් බැඳෙන්නේ. මේවා නිරන්තරයෙන්ම අනිත්‍යයට යන ධර්ම මේ අනිත්‍යයට යන නිසා වෙනස් ස්වરૂපයක විපරිණාමයට පත්වන ධර්ම. එහෙමනම් මේ අනිත්‍ය විපරිණාමයට පත්වන මේ රූපයකේ මොන සංයද්ද මොන රාගයක්ද කියන අවබෝධය ඇති වේ. මම මේ අවබෝධය ඇති කර දෙනවා නෙවෙයි නිකන් ඒ පිළිබඳ ඉන්දියක් ඉන්දියකින් කරුණු කියනවා පමණයි. ඊළඟට මේ රූපය තුළින් නිරන්තරයෙන් දුක් ලබා දෙන ආකාරය තේරුම් ගන්න. කොයි තරම්නම් දුක් ගොඩක් මේ රූපය තුළින් මේ දක්වා ලබා දෙනවද? මතුවට කොච්චරනම් දුක් ගොඩක් ලැබෙනවද? විවිධ රෝග, පීඩා, ජරා, දුක් ආදී පාපකාශ ආදී දුක් වලින් මේ ශරීරයට ලැබෙන දුක් පීඩා ගැන කල්පනා කරලා අවබෝධ කරගන්න. මේ තරම් දුකක් ලබා දෙන මේ ශරීරයේ කෙරේ මොන චන්දරාගයක්ද කියන හැඟීම ඒ අවබෝධය Tamanටම තේරෙන්නට ඕන අවබෝධ වෙලා පෙනෙන්නට ඕන ඒ දුක ගැන හරියට අවබෝධයක් ඇති වුණාට පස්සේ මෙවැනි දුක දුකක් හෝ දුක් සංදයක් වූ මේ ඇඟට මේ ශරීරයට මොන ඡන්දයක්ද මොන රාගයක්ද කියන හැඟීම ඇති වෙනතෙක් ඒ ගැන අවබෝධයක් ඇති කරගන්න. ඊට පස්සේ මේ රූපය තමන් මමය කියලා හිතනවා මගේ කෙනෙක් කියලා හිතනවා මගේ යාළුවෙක් නැහැදේ ගුරුවරයෙක් ගෝලී කාර්ය වශයෙන් මේවා මම බවක් මගේ බවක් විශ්වාස නැහැ අනාත්ම වූ ධර්ම මේ අනාත්ම වූ ධර්ම කෙරේ මොන ඡන්දයක්ද මොන රාගයක්ද කියලා ඒකත් අවබෝධ කරගන්න. ළඟට මේ රූපේ සංකල්ප මාසබෝධයක් සම්පූර්ණයෙන්ම මේ ශරීරයේ මඩ පිළින් හැම ගැලෙවොත් මේ ඇතුලේ තියෙන කොටස් මේ දැකලා ඇති. කොයිතරම්නම් අපරිත්‍රු දුබඳහම වූ පිළිකුල් වූ කොටස්ද කියන එක තේරුම් ගන්න. එහෙම තේරුම් ගන්නකොට මේ තරම් අපරිත්‍රු කුණක කොටස් වලින් පිරිච්ච මේ කුණක ගොඩකට මොකටද මම ඡන්දයක් ඇති කරගන්නේ මොකටද මම රාගයක් ඇති කරගන්නේ මොකටද මම ඡන්ද රාගයක් ඇති කරගන්නේ කියලා එහෙම අවබෝධ කරගන්න. අවබෝධ කරගන්නකොට තමන්ගේ මෝඩකම තමන් තේරෙනවා. යෝගිකේ වේදනා චන්ද්‍රාගෝ චිත්තසේසෝපක්ලේශෝ වේදනාව කෙරෙහි චන්ද්‍රාගය කියනවා නම් ඒකසිත දුක්ඛක්ලේශ ධර්මයක්. ඒ කියන්නේ සිත තුළ ඇතිවන පක්ලේශ ධර්මයක්. එතකොට තමන්ගේ වේදනාව සැප දුක් නැදහස් වේදනා. සැප වේදනාවට ආශ්‍රය කරනවා නම් යම් කිසි කැමැත්තක් තියෙනවද කියලා බලන්න ඡන්දයක් තියෙනවද රාගයක් දැකීමක් තියෙනවද මොනවා හරි සැප වේදනාවක්. අඩු වශයෙන් ධ්‍යාන සැපයකට මාර්ගඵල සැපයකට වැනි දෙයකට පවා එහෙම ඡන්දයක් රාගයක් තියෙනවා මේ සැප වේදනාව මහා ඇතිල මහා නැතිල යන දෙයක් හරියට දේනියක් දකින්නවා ඒකේ අය ආපහු ගන්නට දෙයක් නැහැ. එවැනි මහා ඇතිවි නිරුද්ධ වී යන මේ දුක වේදනාව මම විඳිනවා නෙවෙයි මගේ එකක් නෙවෙයි හේතු නිසා ඇතිලා නැතිලා යන දෙයක්. මේකට මොන සංයත රාගයක්ද කියලා බලන්න. ඊළඟට මේ සැප වේදනාවට ආසා කිරීම නිසා සංසාරේ පුරා අනාගත අතීතයේ ඉපදී ඉපදී මෙරි මෙරි සසර දුක් විඳලා නේද විඳින්නට සිදු වුණා නේද මෙවැනි සසර දුක් ලබා දෙන මේ සැප වේදනාවට මේ මොන ඡන්දයක්ද මොන රාගයක්ද ඒක ඇති කර ගන්නවා නම් කොයිතරම් මෝඩකමක්ද කියන එක අවබෝධ වෙනවා දුක් වේදනාව ගැන කතා කරනවා නම් දුක් වේදනාව කෙරෙහි ගැටීමක් ඇති වෙනවා ඒකත් සිද්දතුල ඇති වෙන පස්වේද ධර්මයක් අපි කොයිතරම් දුක් වේදනා ලැබීම දක්මැති වුණත් අනිවාර්යයෙන්ම දුක් වේදනාවක් ගෙන දෙන කන්නස්සාවට පස්සේ දුක් වේදනාවක් තියෙනවා. ඊට අමතරව මේ දුක් වේදනාවට දිගට ගැටුණාට පස්සේ ඒක කෙරේ යමන අපේ නුරුස්නම් බව ඇතුණාට පස්සේ වේදනාව තවත් වැඩි කරගන්නවා ඒ මොළ පුද්ගලයා විශේෂ මොකද වේදනාවට අමතරව සිතන වේදනාව තවත් තීව්‍ර කරගන්නවා. මේ වේදනාවට ගැටීම නිසා සංසාරේ පුරා අනන්තවත් දුකට ගාමී තැන්වල වැදිලා ඉපදිලා නොඑක ආකාර දුක් විඳලා ඉඳලා තියෙනවා. මෙවැනි දුක් වේදනාවලට අපි කැමති වුණත් නැති වුණත් ස්වභාවික වශයෙන්ම දුක් වේදනා ශරීරය තුළ නැති වෙනවා. මේ ස්වභාවික ධර්මයක් කෙරෙහි මොන ඡන්දයක්ද මොන රාගයක්ද කියලා හිතලා බලන්න. ඒ වගේම උපේක්ෂා වේදනාව නිරන්තරයෙන් නැතිව නැතිලා යන ධර්මයක් ස්ථිර වශයෙන් පවතින ධර්මයක් නෙවෙයි නිරුද්ධ වී යන ධර්මයක් නෙවෙයි මොන හැදීමක්ද ඡන්දයක්ද රාගයක්ද කියලා ඒකත් අවබෝධ කරගන්න. යෝගිකේ සංඥා චන්ද්‍රා භෝතිස්සසේසෝ පක්වේසෝ සංඥාතරේ යම් කිසි චන්ද්‍රාංගයක් තියෙනවා නම් මේකත් උපක්වේස ධර්මයක් ඒ නිසා සංඥාව ගැන අවබෝධයක් ඇති කරගන්න තමන්ගේ සිත තුළ ඇති වෙන දැනීමක් හැර මෙතන වෙන දෙයක් නෙවෙයි අනිත් පැත්තේ මේ සංඥාවේ මුලා වුණාට පස්සේ හොඳයි ලක්ෂණයි නරකයි කොටයි අතුරෙත් මෙතුරෙත් ආදී විවිධ සංඥා ඇති වුණාට පස්සේ ඒවා තුළින් සංස්කාර ඇති කරගෙන සංස්කාරයේ පුරා දුක් විඳලා දුක් විඳලා ආපාර आशा देते ही नहीं සංඥා නිදානාවේ පපංච සංකාරවල බුදුහාමෝ දේශනා කරලා තියෙනවා. සංඥාව නිදාන කරගන්න සංඥාවේ හේතු නිසා තමයි සංසාරයේ වික්ෂේපණ ප්‍රමාද ගන්න සමාජයේ සිදුතුල ජනිතවන්නේ. ඒ අනුකම මේ සංඥාව ඇතිලා ඒකතෙන් සාදේ ඇති කරගන්නවා, දේශය ඇති කරගන්නවා, විවිධ ආකාර ක්ලේශ ධර්ම ඇති කරගන්නවා. ඒවා මේ සංසාරයේ ගමන වික්ෂේපණා විතරක් නෙවෙයි මේ ජීවිතයේදී මහා දුකක් නෙවෙයි නේද සිදුවේ. ඒ අනුකම මේ සංඥා දෙපළා විපරිණත තත්ත්වයේ සංඥාවේ මුලා වෙන තත්ත්වයට පත් වෙනවා. මම සාමාන්‍ය ශරීරය දැකලා මේ මම කියලා මේ මගේ එකක් කියලා මුලා වෙනවා සංඥා. මෙවැනි මුලාවන් නිසා දිගින් දිගට සංසාරේ පුරා ආපු ආකාරයේ දකිනකොට සංඥාව කෙරේ සංගරාගයක් ඇති කරගත යුතු ධර්මයක් නොවේ. සංඥාවේ ඒ තරම්ම භයානක අත්හැරිය යුතු ධර්මයක් කියන එක එන්නේ යන්නට ඕන. ඊළඟට සංස්කාර යෝගිකේ සංස්කාරයේ ස්කන්ධරා හොටිස්සප්පේස උපක්ලේශෝදය බුදුහාමුදුරුවෝ දක්වනවා මේ චිත තුළ පහළ වෙන සිටීගේ සංස්කාර ධර්ම කෙරෙහි තමන්ගේ චිත තුළ කැමැත්තක් තියනවාද බැඳීමක් ඇලීමක් ආගයක් තියනවාද කියලා බලන්න තමන්ගේ සිතට පහළන විවිධ සිතේදී නම් සමහර වෙලා ප්‍රසල් සිතේ සමහර වෙලා අප්‍රසල් සිතේ ඉතින් මේ සිතේදිත් වල ස්වરૂපය ඇති වුණා ප්‍රඥා නැති වුණා ඒ තමතර මේ චිත්ත සංස්කාර ධර්ම ගැනීම නිසාම අනන්ත ප්‍රමාණ සංසාරයේ පුරා දුක් විඳලා දුක් විඳලා එන්නට පුදුන ඒක නිසා මේ සංස්කාර කෙරේ මොන ඇලීමක් සබාගත යුතුද මොන බැඳීමක් සබාගත යුතුද මම මේවට චන්දරාගෙන් ඇදුණා නම් බැඳුණා නම් කොයිතරම් මෝඩකමක්ද කියන එක අවබෝධ කරගන්න ඊට පස්සේ විඥානයේ යෝගිකේ විඥානස්මින් චන්දරාගෝ චිත්තස්සේසෝ පස්සේසෝ කියලා බුදුහාමුදුරුවෝ දැක්කේ මේ විඥානයේ කෙරෙහි Tamange සිතේ ඇලිෙන්නේ කැමැත්තක් තියෙනවද බැඳීමක් තියෙනවද කියලා බලලා ඒ විඥානයේ නිසා මේ ඔක්කොම දුක් අත්දකින්න සිදුවෙන ආකාරයක තේරුම් ගන්න. විශේෂයෙන්ම මේ විඥානය ඇති වෙදී නැති නැති යන මේ විඥාන විඥාන පරම්පරාව ඇති වෙමින් නැති වෙමින් යන මේ සංසතිය දිගින් දිගට පැවතෙන එක තමයි සංසාරය කියන්නේ. මේ විඥානයේ නැත්නම් එම කිසිම දුකක් අපිට විඳින්නට සිදුවෙන්නේ විඥානයේ ඇති වෙන නිසා තමයි අර සංඥා විපල්ලාස ඇතිවන්නේ, අර වේදනාව ඇතිවන්නේ, චිත්ත සංස්කාර ඇතිවන්නේ ඔක්කොම විඥාන නිසා. ඒක නිසා විඥානයේ පැවැත්මම ඒකාන්ත වශයෙන්ම දුකක්, ඒවා අනිත්‍ය දේවල්, ඒවා සමංග දේවල්, හේතුඵල මත ඇති වෙන දේවල්. මේවා කෙරෙහි මොන ඡන්දයක්ද රාගයක්ද කියලා ඒ ගැන අවබෝධයක් ඇති කරගෙන ඒ කෙරෙහි තියෙන සංදරාග අයින් කරගන්න. මේ කරුණු පහ ගැන ඔය විදිහට අනිත්‍යදෝසානාත්මාදී වශයෙන් මනරින් අවබෝධ කරගෙන ඒවා කෙරෙහි තියෙන සංදරාගය අයින් කරගත යුතුයි. යතෝකෝ දෙක්කේ දෙක්ුණෝ ඉමේෂ පංචසුත්‍රාණේෂු චේතස උපක්ඛේෂු පරිණෝ හෝති නෙක්ඛම්මනින් නෙක්ඛම්මනින් තස්ස චිත්තං හෝති නෙක්ඛම්ම පබ්භාවිතං චිත්තං කමනීයං කායති අභිඥා ශක්තිකරණයේෂු ධම්මේෂු කියලා ඊළඟට බුදුහාමුදුර දැක්වනවා. මේ විදිහට හරියට ඒ වගේ තියෙන චන්දරාගය සම්පූර්ණයෙන්ම අයින් කරගෙන අයින් කරගෙන අයින් කරගෙන යනකොට ප්‍රහීන කරගෙන යන විට නික්කම්මනින් නම් සත්‍ය චිත්තං හෝති. ඔහුගේ සිත නිවන පැත්තට නැඹුරු වෙනවා. ඒ කියන්නේ ගහක් කරකුලකට නැමෙනවා වගේ පැත්තකට නිවන පැත්තට නැමෙනවා. නෙක්ඛම්ම පරිභාවිතං චිත්තං මේ ආකාරයෙන් මේ නිවන පැත්තට නැඹුරු වෙන්නේ සිත නැවත නැවත නැවත නැවත ප්‍රගුණ කිරීම තුළින් බෞද්ධීකරණය කිරීම තුළින් භාවිතා කරලා ප්‍රභාවිතා කළාට පසුව ඒ විට ඇතිවන සිත සිතං සමනීයං කායති අභිඥාසත්‍ය කර්මයේ සදම්මේසු ඒ අවස්ථාවේදී ඇතිවෙච්ච සිත තමන්ට තමන්ටම දැනගන්න පුළුවන්කම ලැබෙනවා ඒ සිතේ ස්වરૂපය මොකක්ද කියලා විශිෂ්ට ඥානයේ සාක්ෂාත් කළ යුතු ධර්මයන් දැන ගැනීමට තරම් සුදුසු මට්ටමට අර්මණීය භාවයට පත් වෙලා තියෙනවා කියලා දකින්න පුළුවන්. ඒ කියන්නේ විශේෂ ඥානයෙන් ලැබෙන ධර්ම රාශියක් තියෙනවා. අභිඥා සත්‍ය කර්මයේ සදම්මයේ කියන්නේ ඒක අඩු වශයෙන් චතුරාර්ය සත්‍ය ධර්මයේ වත් ගත්තොත් එහෙම Taman අර විදිහට ඔක්කොම දේවල් කෙරේ තියෙන චන්දරාගය අයින් කරගෙන අයින් කරගෙන ගිහිල්ලා නිවන පැත්තට නැඹුරු සිතක් ඇති වුණාට පස්සේ ඒ සිත නැවත නැවත බහල්ටා කිරීම තුළින් Tamanට අත්දකින්නට පුළුවන් ශක්තිය ලැබෙනවා. මේ සිත දැන් සම්මනීය සම්මනීයං කායති කම්මණීයං කායද කියන්නේ කම්මන්නේ භාවයට පත් වූ බව අත්දකින්නට පුළුවන්. මොනවා සඳහාද? අර අභිඥා සත්‍යකරණයේ ධර්මයේ විශේෂ ඥානෙන් දතේතු ධර්මයන් අවබෝධ කර ගැනීම පිණිස. එතකොට මේක හරියට ඒ தත්ත්වයට සිතපත් කරගත්තාට පස්සේ කියන්නේ අර නෙක්ඛම්මනින්න නිවන පැත්තට යොමු වෙලා ඒක නැවත නැවත ප්‍රගුණ කරලා භාවිතා කරාට පස්සේ ඒක ඉඳගෙන මේ කියපු පංචස්කන්ධ ධර්ම ඒකාන්ත වශයෙන් දුක්ඛ සත්‍යයක් කියලා දකින්න. මේවා කෙරෙහි ඡන්දයක් තිබුණා නම් රාගයක් තිබුණා නම් ඇලීමක් බැඳීමක් ඒකාන්ත වශයෙන් මේක දුක්ඛ සංදේ සත්‍යය කියලා දකින්න. ඒ තමතරව මේවා නොදැක්ක මෝඩකම දේනා නම් ඒකත් දුක්ඛ සංදේ සත්‍යය කියලා දකින්න. ඒක දකින්න පුළුවන් මේ වෙලාවේ. ඒකයි බුදුහාමුදුරුවෝ කියන්නේ සම්මනියන් කායතිකය. ඊට පස්සේ මේවා දකින්නවා කිය ඔක්කොම මේ චන්දරාගය ඇති කරගත යුතු නැති ධර්ම මේවා අනිත්‍ය ධර්ම මේවා දුක් ධර්ම මේවා අනාත්ම ධර්ම මේවා පැත්තකට නිෂ්කල යුතු ධර්ම මේවා අත්හැරීමෙන් තමයි නිවනක් ලබන්නට පුළුවන් කියන අවබෝධය ඒකට ඇතිවෙනවා මේ අවබෝධය තමයි මාර්ග සත්‍යය. ඒ අවබෝධයෙන් නිතර මේ සියල්ලම මම සිතින් අතහරිනවා කියලා සම්පූර්ණයෙන්ම කිසිම අපේක්ෂාවක් නැතුව සියල්ලම අතහරිනවා. අතහැරියට පස්සේ මේ සියල්ලන්ගෙන් මතහැරී ගිය නිවන සාන්තයි නිවන ප්‍රණීතයි කියලා සිතන්න එතකොට නිවන සිදුපත් මේක කරලා සමහරට ප්‍රතිඵලයක් ගන්නට පුළුවන් වෙන්නලා පුළුවන් ප්‍රතිඵලයක් ගන්නට නැතුවන්නත් පුළුවන්. ඒ නිවිතේ නැහැ කියනවා නම් ඔක ටිකක් විස්තර වශයෙන් බලන්නට ඕනේ. විස්තර වශයෙන් බල යුතු දැලිය යුතු කරුණු රාශියක් දක්වලා තියෙනවා. මම එකක් දෙකක් තුනක් හතරක් වගේ කරුණු ටිකක් කියන්නම්. ඒ අනුසාරයෙන් පිළිපදින්න ඕනේ. යෝගික්ඛේ චක්කස්මින් චන්දරාගෝ චිත්තස්සේසෝ පක්ඛේසෝ යෝගික්ඛේ සෝතස්මින් චන්දරාගෝ චිත්තස්සේසෝ පක්ඛේසෝ ආදී වශයෙන් දක්වලා තියෙන මේ ඇස කන නාසය දිව ශරීරය මනස මේ ඉන්ද්‍රිය හය පිළිබඳව Tamange සිත තුළ ඇලීමක් තියනවාද කැමැත්තක් තියනවාද කියලා බලන්න ඕනේ. ඒක එතකොට සිතේ උපක්‍රේෂ ධර්මයක්. එහෙම වුණාට පස්සේ මේ උපක් ඈ කියන්නේ මොකක්ද මේ සංතරේම අනිත්‍ය යන දෙයක් මහා විශාල දුක් දෙද දුක් ආදී ඇතිලා දුක් ලබා දෙන දෙයක් ඊට අමතරව ඈට රූප දැකලා රාගය ඇතිලා පිච්චෙනවා ද්වේෂය ඇතිලා පිච්චෙනවා ඊර්ෂ්‍යාව ඇතිලා පිච්චෙනවා එවැනි තුර ඒවා තුනේ සංසාර දුක් ලබා දෙනවා ඈට රූප දැකලා සංස්කාර ඇති වුණාට පස්සේ ඒ තුළින් ජාති ජරා දුක් ලබා දෙනවා ඈ මම කියලා ඉතර මගේ කියලා ඉතර කිසිම ආකාරයෙන් මගේ බවක් ඒකේ නෑ අනාගත කරන්න මේ විදිහට මේ ඇහැ කියන එක චක්කුම්බිකේ ආදිත්තං ඇහැමානේ ඇදිනගෙන තියෙන කියලා දක්වලා තියෙනවා. මේ ඇහැ දිනගත්තු ධර්මයන් කියලා දකිනකොට ඔක්කොලේ චන්දරාගේ නැති වෙනවා. අනනාසයේ දිව ශරීරයේ මානසිකයේ ඉන්ද්‍රියන් ගැන ඔය විදිහට බලන්න. ඊළඟට යෝගිකේ රූපේ චන්දරාගෝ, සබ්දේසු ගන්ධේසු රසේසු පොට්ටබ්බේසු ධම්මේසු චන්දරාගෝ, පිට්ඨසේසෝ පත්මේසු. එයා මේ සාරාශක ලබ කියන්නේ බුදුහාමුදුරුවෝ නෙවෙයි කියලා කියනවා. එතකොට ඇහැට පෙනෙන රූප කෙරෙහි තමන්ගේ ඇලීමක් තියනවාද? එහෙම නැත්නම් බැඳීමක් රාගයක් තියනවාද? සංඛාර දැනෙන ශබ්ද නාසයෙන් දැනෙන ගඳ සුවඳ, දිවට දැනෙන රස, කායට දැනෙන ස්පර්ශ, මනසේ දැනෙන වේදනාව. ඒවා කෙරෙහි යරුවාන් පස්සේ තමන් තේරුම් ගන්නට ඕන මුළු සංසාරේ පුරා නැවත නැවත ඉපදී ඉපදී ඊමට සංයෝජන වලින් ගැට ගැසුවේ මේ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම කියන කරුණ. මේවා සංසාර දුකට ඇදලා දාපු දුක්ඛ සංදේශාත්‍ය මෙවැනි දුක්ඛ සංදේශ සත්‍යයක් වූ මේවා කෙරේ මොන ඇදීමක්ද මොන ඡන්දයක්ද මොන රාගයක්ද සම්පූර්ණයෙන් මේවා ප්‍රහාණය කළ යුතුයි කියන අවබෝධය ඇති වෙන තෙක්ම මේවා සම්පූර්ණයෙන් ඈතට බීජ කළ යුතුයි කියන අවබෝධය ඇති වෙන තෙක්ම මේ ගැන අවබෝධයක් ඇති කරගත යුතුයි ඊළඟට බුදුරජාණන් වහන්සේ පක්පන්න යෝගික්ෂේ දක්ු විඥාන සිතන්දරා බෝධිසත්වේසෝ පක්ඛේසෝ කියලා අර කලින් කියපු පංචස්කන්ධයේ විඥාණයම චක්කු සෝත ගහන ජීවා කාය මනෝ කියලා විඥාන හයට බෙදලා ඒවා කෙරෙහි සංදරාගයක් තියෙනවාද කියලා බලන්න. ඊළඟට යෝගික්ඛේ චක්කු සම්පස්සජා වේදනා, චක්කසෝත සම්පස්සජා වේදනා ආදී වශයෙන් මේ වේදනා ස්කන්ධය පංචස්කන්ධය කියන කොට කියවන්නේ අපි වේදනාව කියලා. ඒ වේදනාව කොටස් හයකට කඩලා බලන්න චක්කු සම්පස්සජා වේදනා, සෝත සම්පස්සජා, ගාන සම්පස්සජා, ජීව සම්පස්සජා, කාය සම්පස්සජා, මනෝ සම්පස්සජා. ඇහැට රූප පෙන්න ඇති වෙන සැප දුක් මනහත් වේදනා කන ශබ්දයට ඇති වෙන සැප දුක් මනහත් වේදනා ඒ වගේ නාසය ගඩිය ශරීරයේ මනස ඒවට අරමුණ හමුණාට පස්සේ ඇති වෙන සැප හෝ දුක් හෝ මනහත් වේදනා කෙරේ චන්දරාගයක් තියෙනවාද ඒ චන්දරාගය ඇති කරගත්තේ කොයිතරම් අනිත්‍ය දුක් හෝ අනාත්ම ධර්ම වල විදිහට තේරුම් ගත යුතුයි ඊළඟට බුදුරජාණන් වහන්සේ දක්වනවා ඔය ඉස්සර කප්ප සම්පස්සේ ගැන කතා කරලා ඒකත් කියනවා. ඊළඟට කප්ප සම්පදාය රූප සංඥා සත්‍ය සංඥා ගන්ධ සංඥා රස සංඥා පොට්ටබ්බ සංඥා ධම්ම සංඥා. අර සංඥා පංචස්කන්ධයේ සංඥා ස්කන්ධය ගැන කතා කරන්නේ ඒකම තමයි ටිකක් මේ විස්තර වශයෙන් බලන රූප සංඥා ගැන හැඟීමක් තියනවාද කැමැත්තක් තියනවාද අපි වෙන හැට පිළි රූපයක් දැක්කම කියලා පිළි රූපය දැක්කම මේක ලස්සනයි ලස්සනයි කියලා සංඥාවක් ඇති. ඒ සංඥාව ඇති වෙච්ච නිසාම නැවත නැවත ඒ රූපේ දෙස බලන්න යෝනේ. ඒ කියන්නේ ඒ සංඥාවට ආශා කරන නිසා ඒක සිදුවන්නේ. ඒ සංඥාන් වේදනාව ඇති වේදනාවට ආශා කරනවා. ඊට පස්සේ සංහා වැටෙන සංහාට ප්‍රකාශන. ඒක ඔක්කොම ලබා දීච්ච නිසා ඒ රූපයට ප්‍රකාශන. මෙන්න මේ විදිහට ඒ රූප මේ රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, පොට්ටබ්බ ධම්ම සංඥා කියන සංඥා භාගයන් මේවා සංසාරයේ දුකට ඇදලා දාපු දුක් සංදේශත්වයක් කියන අවබෝධයෙන් ඉත ඒ ඇතුලේ තියෙන සංදරාගයේ අයින් කරනවා. ඊළඟට රූප සංචේතනා, ශබ්ද සංචේතනා, ගන්ධ රස පොට්ටබ්බ ධම්ම සංචේතනා චන්ද්‍රාව. මේවා පිළිබඳ සිටින් අර පංචස්කන්ධේ සංස්කාර කියන්නේ ඒ සංස්කාර කියන එක තමයි මේ විතර වශයෙන් කියන්නේ රූප සංදේශනා, ශබ්ද සංදේශනා, ගන්ධ සංදේශනා, රස සංදේශනා, පොට්ටබ්බ සංදේශනා, ධම්ම සංදේශනා. මේ සංකේතනාවන් පිළිබඳ තමන්ගේ ඇලීමක් කැමැත්තක් තියෙනවද? ඒ ඇලීම කැමැත්ත තියෙනවා නම් සංකල්පම දුක්ඛ සමුදය සත්‍ය නේද මේ ඇලීම කැමැත්ත ඇති කරගන්නේ? අවිද්‍යාව පත්‍ය සංඛාරා කියන තැන නේද මේ තියෙන්නේ කියලා අවබෝධයෙන් යුතුව ඒ සංග්‍රහයත් අයින් කරනවා. ඊට පස්සේ කියන්නේ රූප සංකේතනාවලින් පස්සේ රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා, ධම්ම සංඥා. තමන්ගේ සිත තුළ සංහාවට සමාව කැමැති. සංහාවට දැලීමක් තියෙනවා. සංහාවට දැලීමක් තියෙනවා. රූප සංහාරි, ශබ්ද සංහාරි, මන සංහාරි. මේක සංකර්ම දුක්ඛ සමුදය ගැන නොදන්නා මෝඩකමක මිනිසා සිටවන්නේ මේක හරියට තේරුම් ගත්තාට පස්සේ මේවා කෙරේ තියෙන ඇලීම් බැඳීම් ආයක ඊළඟට කියන කාරණා ඉතාම වැදගත්. යෝවිච්ඡේ පඨවි ධාතුය චන්දරාගෝ චිත්තස්සේසෝ උපක්ඛේසෝ ආපෝ ධාතුය චන්දරාගෝ චිත්තස්සේසෝ උපක්ඛේසෝ මේ අර කලින් කියපු රූපය බෙදෙනවා බටවි ආපෝ තේජෝ වායෝ ආකාශ කියලා කොටස් පහද මේක මේ අය අහලා තියෙන කරුණක් මේ අය හිතන ඇති අපි මේවා දන්නවා නමුත් Taman තේරුම් ගන්න තමන්ගේ ඇඟගත්තොත් මේ තනිකර පටවි ගොඩක් ආපෝ තේජෝ වායෝ ගොඩක් කියන එක පැහැදිලිව තමන්ගේ හිතට පේනවාද කියලා දකින්න. උදාහරණ වශයෙන් Tamange හැමගත්තොත් එන සම මේ තනිකර පඨවි ආපෝ තේජෝ වායෝ කොටක් නේද කියන එක තේරුම් ගන්න. ඒකට නේද මේ ආශා කරන්නේ. වෙන කෙනෙක් ප්‍රියයන්ක් දැක්කොත් මම මද පිළහමට න්‍යාසක එයා මේ දින මේ පඨවි ආපෝ තේජෝ වායෝ කොටක් නෙමෙයි ධාතු කොටක් නේද ඒකට නේද ආශා කරන්නේ කියන ඒ අවබෝධය තියෙනතෝ දැන් Taman ඇහැට පෙනෙන රූප ගත්තොත් එන අජීවෝ සජීවයි කොයි රූපයක් බැලුවත් මේ තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතු ගොඩක් හැර වෙන දෙයක් නෙවෙයි කියන අවබෝධයේ ඇති වෙනකම්ම ඒක අවබෝධ කරගන්න ඕනේ. නැතුව මේවා මේ ඔක්කොම රූප ධර්ම ඇතුළ තියෙන මේ පටවිය ආදී ධාතු අතරින් කියන එක කියන්න පුළුවන්. එහෙම කියන එක නෙවෙයි. ඕන රූපයක් දකිනකොටම Tamanට හිතන් මනස කාර්ය Tamanගේ පැවැත්ව Tamanටම තේරෙන්න මෙතන තියෙන තනිකරම මූල ධාතු හතරක් වෙන දෙයක් නෙවෙයි. මේ මූල ධාතු හතරට නෙමෙයි ආශා කරන්නේ. මේ මූල ධාතු හතරට නෙමෙයි උපාදාන කරන්නේ. හතරනේ උපාදාන කරන්නේ. මේක තේරෙනකොට මේවට අරස්ව කරලා උපාදාන කරලා සංසාරේ පුරා දිගින් දිගට අපහැටි තේරෙනකොට මේවා කෙරේ චන්දරාගයක් නොපවත්වා ගත යුතු නැහැ කියන අවබෝධය ඇතුළු මේ සියල්ලම කෙරේ තියෙන චන්දරාගය සම්පූර්ණයෙන්ම අයින් කරනවා. මේ එහෙම කරනකොට යම් අවස්ථාවකදී මේ සියලුම දේවල් කෙරේ චන්දරාගයේ පරිණෝහෝතේ ප්‍රවේණය වුණා නම් යතෝකෝ විත්‍රේ විකුණෝ දීසුත්ථානේසු චන්දරාගෝ පහේනෝ හෝති නවසීරෝ විස්ථාන කෙරේ චන්දරාගේ පහයින උනාන නෙක්ඛම්ම නින්නං තස්ස තිස්සං හෝති යෝගීසිත නිවන පැත්තට නැඹුරු වෙනවා ඒ පැත්තට හැරෙනවා නෙක්ඛම්ම පරිභාවිතං චිත්තං මේකිට නැවත නැවත භාවිතා කළාට පස්සේ සමනියන් කායති අභිඥාසත්‍තිකර්මයේ සදම්මේසෝ මේ විශේෂ ඥානයේ දතිත චතුරාර්ය සත්‍ය ධර්මයන් ආදී දැකීමට සුදුසු මට්ටමට කර්මන්නේ භාවයට පත් වෙලා ඇතයි කියලා Tamanටම අවබෝධ වෙන මේ අවබෝධයෙන් යුතුව මොකද මේ අවබෝධ වෙන්නේ සියල්ලම සිතින් අතහරින්න පුළුවන් ශක්තිය Tamanට දැන් ලැබිලා තියෙනවා එහෙම ලැබෙනකොට මේ සියල්ලම සිතින් ඇතහැර යන සිත සම්පූර්ණයෙන්ම නිශ්චලයි. ඉතින් Tamanට තේරෙනවා සිතේ කම්මංශ රූපේ. ඒක මේදලා මේ ඔක්කොම දේවල් දුක්ඛ සත්‍ය කියලා ඔය කියපු ඔක්කොම කර්ම දුක්ඛ සත්‍ය කියලා තේරෙනවා. මේ ඔක්කොම දුක්ඛ සංදේශ සත්‍ය දුකක් ඇති කර දෙන දෙයක් කියලා මේ සියල්ලම සිතින් ඇතහැරලා කියලා. ඒ අතහැරීම මාර්ග සත්‍ය මේ සියල්ලම අතහැරියට පස්සේ මොකක්වත් නැති නිවන සාන්තය නිවන ප්‍රණීතයි කියලා සිතනකොට ඒ අවබෝධය තියෙනකොට නිවනට සිතපත් තමන් මාර්ගඵලය ලැබලා තියෙනවා නම් මේ මාර්ගඵලය ප්‍රතික්ෂේප කරලා මේ ක්‍රියාදාමය අනුගමනය කරන මේ මේ දේශනාව විස්තර වශයෙන් කියවනම් පැය 50ක් කියලාවත් හිම කරන්නට බෑ. ඒකනම් දීර්ඝ කරුණු අඩංගු එකක්. අපි මේ කෙටියෙන් ප්‍රකාශ කළේ ආරණ්‍යයට ගියාට පස්සෙ 他的。 සංයුතනිකායේ බුද්ධ ජනක ප්‍රශාසන තුන්වෙනි පොතේ තියෙන ක්ලේශ සංයුත්තේ කියලා එකක්. ඒකේ තියෙන සූත්‍ර ටිකක් බලලා මේ කියන කරුණු මත තියාගෙන ওই අනුව පිළිපදින්න ওই අනුව පිළිපැදීම තුළින් මේ ඇට ඒකාන්ත වශයෙන් නිවන සංසිඳන වාසනාව ශක්තිය ලැබේ. එසේම වේවා කියලා ආශිර්වාදනය කරලා මේ කාල වේලාව ඉක්මනින් නිසා මම දේශනා නිම කරනවා. දෙවියන් මේ කරපු සියලුම පින් අනුමෝදන් කරන ආකාශත්තාදී කියන පාඩේ කියන ආකාශත්තාගේ බුම්මන් කාලේ මානංගාමයි දිතා බුම්මන් කන්නෝ දිතා දෙනක් අන්තරා ශාසනනාගා සතරගේ මොහොතා දේවානාගා මෛත්‍රිකා පුඤ්ඤන්තං අනුමෝදිතා චුනංගක්ඛන්තු දේශනනාගා සතරගේ මොහොතා දේවානාගා මෛත්‍රිකා පුඤ්ඤන්තං අනුමෝදිතා චුනංගක්ඛන්තු මම්පරන්ති ශාසනේ කම්මිනා පුඤ්ඤ කම්මේන මේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතෝ යාව නිබ්බාන පත්‍යාය ධම්මේ පුඤ්ඤං ආශවක්ඛ්‍යා වහන්නෝතු සබ්බ දුක්ඛා පමිච්ඡතෝ මේකල සීලොන්ට සල්ව සත්‍යයෙන් මේකත් ඒකමන් වශයෙන් නිවන සංසීමට වාසනාව ශක්තිය උදා වේවා අභිවාදන සීල තිස්ස නිත්‍යං වද්ධාස්සායනෝ තත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛං බලං ආරෝග්‍ය සම්පත්තේ සබ්බ සම්පත්තියේවච අතෝ නිබ්බාන සම්පත්තේ ඉනාතේ සමිජ්ජතු සුපත්තේ වන්නසුදේව